ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණයි සදහැවත්ින්වත්නි අද සුපුරුදු පරිදි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් ඔබට දහම් දැනුම බෙදා දෙන්න අපි මෙලෙසින් සූදානම් වෙන්නේ බෞද්ධා නාලිකාව ඔස්සේ විකාශනය කරනු ලබන මෙම ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව බොහෝ දෙනා විසින් බොහෝ උනන්දුවෙන් නරඹන බව අපිට හොඳින් වැටහිලා තිබෙනවා. නිතර දෙවියන් ධර්මදේශනා සඳහා වැඩම කරන අවස්ථාවලදී බොහෝ උවසෝයසියන් දායක දායිකාවන් අප වෙත පැමිණ අපේ ස්වාමින් වහන්සේ වෙත පැමිණ ඔවුන්ගේ ප්‍රසාදය කලකර සිටින ගමන මේ වැඩසටහන ඔවුන් ඉතාම හොඳින් නරඹන බව අප සමග පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂක ඔබ හැමදෙනාම බොහොම ප්‍රිය භාවයකින් යුතුව අද අලුත් යමක් ඉගෙන ගන්න පුළුවන් කියන හැඟීමෙන් උවමනාවෙන් බෞද්ධ ආරෝප වාහිනියට මේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව වෙතට ඒක රාශීව සිටින බව අපිට විශ්වාසයි. ඉතින් අපි අදත් සූදානම් වෙන්නේ ඔබට ඊටමත් හරවත් වැදගත් ධර්ම කාරණා කීපයක් පිළිබඳව කියලා දෙන්න සාකච්ඡා කරන්න. පින්තුන් දන්නවා මේ වෙනකොට අපි ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් සාකච්ඡා කරමින් පවතින්නේ පංච නීවරණ ධර්ම පිළිබඳව. මේ වෙනකොට නීවරණ ධර්ම හතරක්ම අපි සාකච්ඡා කරලා ඉවරයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණ ධර්ම ගැන අපි සාකච්ඡා කරලා අවසන්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ අපි හැමෝටම බහුල වශයෙන් තිබෙන විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම පිළිබඳව. ඉතින් ඒ සඳහා ඔබට ප්‍රමාණවත්ව ඊටාම ඉහළින් කරුණු කාරණා කියලා දෙන සුදුසුම ස්වාමින් වහන්සේ තමයි අද මේ ස්ථානයේ නිදම් සභා මණ්ඩපයේට වැඩම කර සිටින්නේ. උන්වහන්සේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පළවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, දුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, කම්මඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද අපේ හිතවත්, පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිර්හවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පුරුක පිළිගන්නවා හාමුදුරනේ. අපේ හාමුදුරනේ අපි අද සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ විචිකිච්ඡාව කියන නීවරණය පිළිබඳව. කොහොමද අපි හාන්නේ මේ විචිකිච්ඡා කියන නීවරණය ගැන හඳුනගන්නේ? වචනේ අර්ථය කුමක්ද? කොහොමද ඒකේ ධර්මාර්ථය විස්තර කරගන්නේ? තෙරුවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය හලල්ලේ තණ්ඩිපිති ස්වාමීන් වහන්සේ අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට විචිකිච්ඡා නිවරණය පිළිබඳව පංච නිවරණවල අවසාන නිවරණය. එහෙමයි. ස්වාමිනාංශ විචිකිච්ඡාව කියලා කියන්නේ ඇත්තටම සරලවම ගත්තොත් සැකය. සැකය. ඉතින් බුද්ධ ආදී අටතන පිළිබඳව තියෙන සැකය. විශේෂයෙන්ම මේ සැකය තියාගෙන ස්වාමිනාංශ අපිට මේ ධර්ම ඉස්සරහට යන්න බෑ. මොකද මේ සැකය මේ බුද්ධ ආදී අටතන පිළිබඳව තියෙන සැකයෙන් පෝෂණය වෙන්නේ ස්වාමිනාංශ අවිද්‍යාව. එහෙනම් සැපයෙන් පමණක් නෙවෙයි දැන් පංච නිවර්ණ වලින්ම ආහාරය ලබන්නේ අවිද්‍යාව පෝෂණය වෙනවා. ඉතින් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නෑ අවිද්‍යාව පෝෂණය වුණොත් මේ සසර ගමන තමයි මේ අනවරාග සංසාර ගමන තමයි අපිට ගමන් කරන්න සිද්ධ වෙන්නේ. එහෙමනම් <clears throat> අපි මේ අවිශ්වාසය ධර්මයේ කෙරෙහි නැත්නම් මේ තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන මෙන්න මේ සැකය කෙනෙක් නීවරණ ධර්මයක් සෑම කුසල ධර්මයකටම කාවරණයක්. දැන් ස්වාමීන් වහන්සේ බලන්න සාමාන්‍යයෙන් පාර පේන කෙනෙක් පාර කියනකොට අන්ධෙක් කල්පනා කරනවා නෑ. ඔය පාර කිව්වට මම ওই පාර යන්නේ නෑ. මට පේනකම් මම පාර යන්නේ නෑ කියලා අන්ධයා හිතනවා. කවදාකවත් අන්ධයාට පාර යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ ඥාති අන්ධෙක් අන්ධ වෙලා ඉපදුනොත් එයා හිතුවට මට පාර පෙන්ච දාලා තමයි මම පාරෙන් යන්නේ කියලා එයාට කවදාවත් පාරක ගමන් කරන්න බෑ. ඒ වගේ ස්වාමීන් වහන්සේ මට මේ ධර්මය අවබෝධ වුණාට පස්සේ තමයි මම මේක රකින්නේ මේක පිළිපදින්නේ මම ආරක්ෂා මේ ධර්මය තුළ හැසිරෙන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ කියලා කෙනෙක් හිතනවා නම් ඒක ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒක විචිකිච්ඡාවේ ලක්ෂණයක්. එහෙනම් සමහරවිට විචිකිච්ඡාව ආවට පස්සේ මම නම් ඕක මොහොම ඔය විදිහට කියන කියන පළියට මම ඔය ගණන් ගන්නෑ. ඔය විදිහට කල්පනා කරලා ස්වාමීන් වහන්සේ මේ විචිකිච්ඡාවෙන් යුක්තව බොහෝ දෙනා කටයුතු කරනවා. ඒ ඇත්තටම මේ විචිකිච්ඡාව ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ අයෝනිසෝ මනසිකාරය. එහෙනම් අයෝනිසෝ මනසිකාරය තියෙන තා ස්වාමීන් වහන්සේ විචිකිච්ඡාව නැති කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් විචිකිච්ඡාව ඇති වෙන එකට වග කියන්න ඕන කවුද? තමන්ද එහෙම නැත්නම් විචිකිච්ඡා අනිත් අයට ඇති කරවන්න පුළුවන්ද කාගේ හරි හිතේ? ඔව් දැන් අතරම සාමනාත විචිකිච්ඡාව වගකීමක් ගැන කතා කරොත් ඇත්තට තමන්ම තමයි ඒකට වක් කියන්නේ. මම හිතන්නේ පැහැදිලි දැන් අර <clears throat> වචනාර්ථය හරියටම වි චිකිත්සා චිකිත්සා කියන්නේ ප්‍රතිකාර වෙන ප්‍රතිකාරය වි කියන්නේ නැහැ කියන නැහැ කියන එක ඒකෝට සැකයට ප්‍රතිකාර නැහැ කියන එකකින් කියන්නේ වෙන කාටවත් සැකයට ප්‍රතිකාර කරන්න ප්‍රතිකාර කරන්න බෑ Taman විසින්ම ප්‍රතිකාර ලබා ගන්න ලබා ගන්න ඕනේ විචිකිච්ඡාවක් ඇති වෙන්න හේතුව අපි හඳුරන්නේ නොදන්නකම කියලා කිව්වොත් ඒක හරිද ඔව් සංඝාත සැබවින්ම ඒක හරියි නොදන්න කම තමයි ඉතින් අවිද්‍යාව තමයි ප්‍රධාන. එහෙම. ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මේ විචිකිච්ඡාව අපි මුලටම මේක ඇති වෙන්න හේතුව ගැන කල්පනා කළොත් ඇත්තටම අයෝනිසෝ මනසිකාරය තමයි ප්‍රධාන. නමුත් අපි අයෝනිසෝ මනසිකාරයට හේතුවක් වෙන්න තියෙනවා. අපි ඒ හේතුවත් හොයාගෙන ඒක මුලටම ගියොත් ස්වාමීන් වහන්සේ අසත්පුරුෂ ආශ්‍රය නිසා තමයි අපිට මේකේ මුල්ම තැනට ගියොත් අහුවෙන අසත්පුරුෂ ආශ්‍රය. අසත්පුරුෂයා නිසා කවදාවත් ස්වාමීන් වහන්සේ සද්ධර්මයක් ලැබෙන්නේ නැහැ. අසද්ධර්මයේ තමයි අසද්ධර්මයේම අසද්ධර්මයේ තමයි සත්පුරුෂයාගෙන් අපට ඕන කෙනෙකුට ලැබෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අසත් ධර්මයේ ලැබිච්ච කෙනාට අයෝනිසෝ මනසිකාරයක් හිතින්න විදිහක් නැහැ. එයා අහන්නේ ධර්මයේ කියලා හිතාන අධර්මය. එහෙමයි. අධර්මය අහනකොට එයා අනුමodiන් තමයි නොමගින් තමයි මෙනෙහි කරන්නේ. නොමගින් මෙනෙහි කරනකොට සාමින්හංශ අසද්ධාව ඇති වෙනවා. අසද්ධාව ඇති වෙනවා කියලා කියන්නේ සාමින්හංශ කෙලින්ම අයෝනිසෝ මනසිකාරයට මඟ පෑදෙනවා. එහෙමනම් බලන්න දැන් මේකේ අසත්පුරුෂ එයා නිසා සද්ධර්මයේ ලැබුණා. අසද්ධර්මයේ නිසා අයෝනිසෝ මනසිකාරය වැඩුණා. අසත් ධර්මය නිසා අසද්ධාව වැඩුණා. අසද්ධාව නිසා මේ අයෝනිසෝ මනසිකාරේ වැඩෙනවා. එහෙම. අපි හඳුරන්නේ දැන් අසත් ධර්මය කියලා කිව්වහම කොහොමද අපි සද්ධර්මයයි අසද්ධර්මය වෙන් කරගන්නේ? සාමාන්‍ය පුහුදුන් කෙනෙක් දැන් හාමුදුරුවෝ මම යම් මට්ටමකින් ධර්මය ඉගෙනගෙන තියෙන හින්දා අපිට කියන්න පුළුවන් මෙන්න මේක බුද්ධ ධර්මය මේක මෙහෙමයි කියලා. දැන් සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන වැඩි දන්නේ නැති කෙනෙක් කොහොමද මේක? මොකද දැන් ඒ වගේ අයනේ ගොඩක් අය මේ අධර්මයේ ප්‍රචාරය කරමින් මේ උදුරු කරගන්නේ, හරව ගන්න බලන්නේ. එතකොට ඒ අය නිවැරදි දහම කෙරෙහි විචිකිච්ඡාව ඇති කරගෙන අධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන කටයුතු කරන ආකාරයක් අපිට ඕන තරම් පැහැදිලිව දකින්න ලැබෙනෝනේ අපහාන්නේ. කොහොමද මේ සාමාන්‍ය කෙනෙක් මේක වෙන් කරගන්නේ ධර්මය අධර්මය? ස්වාමීන් වහන්සේ ඒකට කටි කීපයකින් උත්තර දුන්න මට මතක් වුණා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ අහනකොටම දවසක් අනද මාහිමියන් වහන්සේ ළඟට ඇවිල්ලා එක්කෙනෙක් අහනවා පින්වත් ආනන්දයන් වහන්සේ මේ හැමෝම කියන රහත් කියලා. ඉතින් ඒක ඉන්දියානු සමාජයේ හැමෝම කිව්ව අපි රහත් කියලානේ. අපේ ධර්මයේ තමයි හරි. එහෙනම් මේ බ්‍රහ්මණයා ආනන්ද මහමයන් වහන්සේගෙන් අහනවා හැමෝම කියනවා අපි හරි අපේ ධර්මය තමයි නිවැරදි. අපි තමයි යථාර්ථය අවබෝධ කරගත්තේ. අපි තමයි සියල්ල දන්නේ. මේ විදිහට මේ පූර්ණ කාශ්‍යප, මක්කලි ගෝසාල, පකුද කට්ටාන, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගාණ්ඨනාත පුත්ත මේ හැම කෙනාම කියන්නේ අපි හරි කියලා. අපි රහත් කියලා. එදා කාලේ හිටපු ෂඩ් ශාස්ත්‍රෝ ශාස්ත්‍රෝන් වහන්සේලා. ඉතින් කොහොමද ආනන්දයන් වහන්සේට දැන් මේක කොහොමද දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ හරි කියලා ඒ ශ්‍රාවකයෝ කියනවා. ඉතින් කොහොමද මේක අපි බාර ගන්න? එහෙනම් මේ බ්‍රහ්මණ යවුවා. අහපුවම මේ දැන් සාමාන්‍ය අද වුණත් එහෙමයි අපි ආගම් 500ක් තියෙනවා නම් ඉතින් තමන් අදහන ආගම තමයි යාට හරි. ඒ දෘෂ්ටිය කියන්නේ ඒකනේ. එහෙමයි. ඉතුරු 499 වැරදි. වැරදි. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ වෙලාවේ අනන්ද මහිමයන් වහන්සේ වදාළේ බ්‍රාහ්මණය යම් ධර්මයක් ප්‍රගුණ කරනකොට රාගය නැති වෙනවා නම් ද්වේෂය නැති වෙනවා නම් මෝහය නැති වෙනවා නම් ඒ ධර්මයේ කාගේ වුණත් කමන්නේක ප්‍රගුණ කරන්න පුළුවන්. මේ වෙලාවේ බ්‍රාහ්මණය ගොඩක් පැහැදුනා. මොකද අනේ අනිත් අය නම් කියන්නේ අපේකම බාර ගන්න අපේකම බාර ගන්න කියලා. නමුත් ආනන්දයන් වහන්සේ අදාළ යම් ධර්මයක් ප්‍රගුණ කරනකොට මේ රාග දේශ මොහ ඡය වෙලා යනවා නම් නැති වෙලා යනවා නම් ඒ ධර්මයේ ප්‍රගුණ කරන්න කියුවා. නමුත් අපේ ස්වාමීන් වහන්සේ අහ ප්‍රශ්නේ ඊට වඩා වෙනත් ප්‍රශ්නයක් මට හිතෙන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ අදහිවෙන අද කාලේ ගොඩාක් දෙනෙක් මේ අධර්මයට යනවා. ඉතින් මේ අය මේ අධර්මයෙන් ගලව ගන්න දැන් මේ අයට මේ නියම ධර්මයේ මොකද්ද? අසත් ධර්මයේ මොකද්ද කියන එක තමයි ස්වාමීන් වහන්සේ හැවේ. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒක නම් හරියම සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මොකද අද උගත්යයි සම්මත සමාජයේ බොහෝ දෙනා තමයි මේ අසත් ධර්මයේ පස්සේ ගොඩාක් දුරට යන්නේ. දැන් ගොඩක් අය අපිටත් කියනවා ස්වාමීන් වහන්සේ මේ වුණාට මේ මේ අපි වැරදි කියලා කිව්වට මේ උගත් අයමනේ ගොඩක් ඉගෙන ගත්ත අයමනේ මේ අසත් ධර්මයේ පස්සේ යන්නේ කියලා එහෙම එහෙම කියනවා. උගත් කිව්වට අපි හන්නේ එක විෂයක් හරි විෂයන් කීපයක් විතරක් උගත්. ඔව් සමාජ සම්මතයේ තියෙන හැම නිසා එහෙමයි එහෙමයි. දැන් වෛද්‍ය විද්‍යාව, නීති විද්‍යාව, ඒ වගේ දේවල් ඉගෙනගත් එක්කෙනා තමයි ගොඩක්ලාට උගතා කියන ඉංජිනේරු විද්‍යාව ඉගෙනගත් අය තමයි උගතා කියන උගතා කියලා කියන්නේ. හරියට බැලුවොත් ඒකත් එක විද්‍යාවක් විතරනේ. හරියට හරි. ඉතින් උයන එකත් විද්‍යාව, පොල් ගස්නගෙන එකත් විද්‍යාවක්. <laughs> සමහර වෙලාවට ඒ විද්‍යාවල් අර උගතුන්ට නෑ. නෑ ඒක හරි. ඉතින් අර එකකින් අල්ලගෙන එයාලා සමාජයේ සම්මතයක් ඇති කරගෙන තියෙනවා අපි තමයි උගත්තු කියන්නේ. නමුත් බහුතරයක් ගත්තොත් අපි හඳුරන්නේ නුගත්කම් ඒ තුළම තියෙනවා තියෙනවා පැහැදිලිවම සම්හාන දැන් ඒ වගේ මේ ප්‍රායෝගික ජීවිතයේදී එවැනි කෙනෙක් අපි මේ පහත් කරනව නෙවෙයි සමහර වෙලාවට හිතා ගන්න බෑ ඒගොල්ලෝගේ මේ ප්‍රායෝගික ජීවිතයේ තියෙන වැඩ එහෙම දෙයකට ඒගොල්ලෝ දක්ෂයි එහෙම නමුත් අර සමාජ සම්මතයේ තියෙන මේ උගක් කියන ස්වභාවය එහෙම එතකොට සම්හාන දැන් ඕකට ඔය අසත් ධර්මය තෝරා ගැනීමට තියෙන එකම ක්‍රමවේදය මම නම් දකින්නේ ඇත්තටම දැන් අපි බණක් අහනකොට දැන් අපි කෙනෙකුගෙන් හරි දැන් අපේ දේශකයන් වහන්සේලාෙන් බණක් අහනකොට අපි මේ සූත්‍ර දේශනාව ස්වාමීන් වහන්සේනම් පැහැදිලිව මේ සූත්‍රයේ සාරාංශයක් කියන ශ්‍රාවකයන්ට එතකොට ඒක එයාට බොහොම පහතෙන් මතක තියාගන්න පුළුවන්. එතකොට අපි සූත්‍ර දේශනාවක් කියවහම ශ්‍රාවකයා අමතක වෙනවා නම් ලියා ගන්නවා මෙන්න මේ සූත්‍රයෙන් තමයි අද බණ කිව්වේ. අද ඕන තරම් අන්තර්ජාලය නැත්තම් ඉන්ටර්නෙට් එකෙන් ඒ සූත්‍ර කියවන්න පුළුවන්කම තියෙනවා. පහසුකම් තියෙනවා. පහසුකම් තියෙනවා. පොතපත තියෙනවා. ඉතින් අර දේශනා කරපු සූත්‍ර දේශනාව හොඳට අහලා නැවත ශ්‍රාවකයා පුරුදු වෙන්න ඕන ඒ බුද්ධ වචනේ ආයෙ කියවන්න. එහෙනම් එතකොට මේ ස්වාමීන් වහන්සේ අධර්මයක් මොහර දෙයක් අමුතු දෙයක් කියලා කියනවනම් තමන් ධර්මදර ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහන්න ඕන ස්වාමීන් වහන්සේ මෙහෙම දෙයක් කියලා තියෙනවා මේක වෙන්න පුළුවන් දෙයක්ද? මේක මම මීට කලින් මේ සූත්‍රයේ මහලා තියෙන මෙන්න මේ විදිහට අද හැවෙ මෙන්න මේ විදිහට ඉතින් මේ විදිහට ඉතින් පොඩි වෙහසක් මේකට දරන්න වෙනවා. එහෙම. අනිත් එක ස්වාමීන් වහන්සේ පුළුවන් තරම් ශ්‍රාවකයා ඔය ත්‍රිපිටක පොත් විශේෂයෙන් ඔය සිංහල පරිවර්තන තියෙනවා දැන් ත්‍රිපිටකයේම සිංහල ත්‍රිපිටකයේ තියෙනවා. බුද්ධ ජයන්තිය ටිකක් අමාරුයි. නමුත් බොහොම සරලවම විවිච්ච බුදු සාසන අමාත්‍යාංශයෙන් ලියපු මේ පොත්වල තියෙනවා. මේ සූත්‍ර දේශනාවක මේ සූත්‍රයේ සාරාංශය කියවන්න ඕන. ඊළඟට රේරුකාණේ චන්දිමල නායක ස්වාමීන් වහන්සේගේ පොත් වෙන පොත් කිව්වට කවදාවත් අධර්මයක් ඒ පොත්වල ලියවිලා නැහැ. ඒ වගේ ස්වාමීන් වහන්සේ අපි ඉතින් මේක ලොකු පරිශ්‍රමයක් යොදලා අපි මේකට කටයුතු කරන්න ඕනේ. දැන් සාමාන්‍ය අපේ රටේ අපි දැන් මේ වෙලාවේ මේ සාකච්ඡාවෙන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙත් එක්ක අපි මේ අපේ මේ රාජතාන්ත්‍රික විශේෂයෙන් බුද්ධ ශාසනය උතුමා අගමැතිතුමා ඉතින් අපි මෙතනදී අපි පොඩි ස්වාමීන් වහන්සේලා නමුත් මේ යෝජනාවක් වශයෙන් අපි මේ සාකච්ඡාවේදී කරන්න කැමති ගුරුම රටේ බුද්ධ ශාසනයේ සුරක්ෂිතව ආරක්ෂා කරනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මෙන්න මේකයි. එතන පන්සලකට අපි ගොඩනැගිල්ලක් හදලා දෙන එක තින්ක වටිනවා. නමුත් ඊට වඩා ලොකු කාර්යයක් තියෙනවා. ඒ තමයි මේ තථාගත ධර්මය. දැන් අපි අද මේ විශේෂයෙන්ම බොහෝ දෙනා මේ අධර්මයේ කියවන්න පුරුදු වෙන පොත පොතපත මාර්ගය. එහෙම. එහෙනම් අද ස්වාමීන් වහන්සේ ඕන තරම් අධර්මයේ ලියවිච්ච සංග්‍රහ පොත් පුදුම විදියට සමාජයේ තියෙනවා. එහෙම. ඒක හිතා ගන්නත් බෑ. එහෙම. කියන්නේ ඒක බලනකොට මේ මොන ධර්මයක්ද තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. එහෙම. ඉතින් අපේ උත්තරීතර සංඝ මණ්ඩලයක් සකස් කරලා ඔය අපේ මහානායක ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටක මණ්ඩලේ ස්වාමීන් වහන්සේලා වැනි ස්වාමීන් වහන්සේලාගෙන් සමන්විත මණ්ඩලයක් හදලා ඕනම කෙනෙක් පොතක් ලිව්වහම මේ මණ්ඩලයට දාන්න ඕන. මේ මණ්ඩලයට දාලා ඒ ස්වාමීන් වහන්සේලාට හැකියතාක් කාලයක් වෙන මාස 5ක් හරි මාසයක් හරි උන්වහන්සේලාට මේ පොතේ හැටියට කාලයක් දීලා ඒ ස්වාමීන් වහන්සේලේක කියවලා පරිශීලනය කරලා ඒකේ අධර්මයක් තියෙනවා නම් මේ පොත මුද්‍රණය කරන්න දෙන්න හොඳ නැහැ. එහෙනම් ලංකාවේ තියෙන සියලුම මුද්‍රණාලය වලට නීතියක් පනවන්න ඕනේ. මේ සංඝ සභාවෙන් අවසරයක් අනුමැතියක් දුන්නේ නැත්නම් ඒ පොත මුද්‍රණය කරන්න බෑ. ඒ පොත මුද්‍රණය කරොත් ඒ මුද්‍රණාලයටත් නීතිමය වශයෙන් කටයුතු කරන්න නීති සම්පාදනය කරන්න ඕන එක එකක්. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අද මොයේ විදිහට මිනිස්සු හිතා ගන්න බැරි තරමට මහා විකෘතියක් වෙලා තියෙනවා මේ අධර්මය නිසා. ඒ ඒ වගේම බණ කියන ස්වාමීන් වහන්සේලාටත් කිසිම පුහුණුවක් ලබා දීලා ඒ වගේම අධර්මය කියන ස්වාමීන් වහන්සේලාට ඉතින් තදයට ක්‍රියාත්මක වෙන්න වෙනවා. එහෙම වුණොත් ඇත්තටම මේ බුද්ධ ශාසනය නියම විදිහට සුරක්ෂිත වෙනවා. ඒ එහෙම නැති වුණොත් මේ අහිංසක දායක සමහරලාට හරියම දුක හිතෙනවා. එහෙනම් එක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා කියනවා ඥානාපාන සිත වඩන්න කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා හුස්ම රැල්ල දිහා බලලා වැඩක් නැහැ. ඕක කරන්න එපා. ඉතින් මිනිස්සු ඇවිල්ලා අපෙන් අහනවා අහවලා මෙහෙම කියනවා අහවලා මෙහෙම කියනවා. ඉතින් අද පුදුම විදිහට දැන් එකම සූත්‍රය එක දවසක් එක අම්මා කෙනෙක් මට කතා කළාම මේ අහවල් සූත්‍රය මම අද ඇහුවා ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට කිව්වා. මම ඊට කලින් අහවල් තවත් ස්වාමීන් වහන්සේ නමක් කියලා උන්වහන්සේ මෙන්න මෙහෙම කිව්වා. ඉතින් තවත් ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම කෝ. එතකොට ඒ අම්මා හාමුදුරුවරු හතර නමක් කියපු සූත්‍ර දේශනාව හතර ආකාරයෙන් දන්නවා. එහෙමයි. ඉතරේ නෑනේ අහනවා දැන් මේකෙන් කෝකද දැන් ඒක සමහර වෙලාවට ඒ දේශකයන් වහන්සේගේ ස්වරූපය අනුව සම්හව ටික ටික පොඩි වෙනස්කම් වෙනවා. එහෙම. නමුත් අර මූලික වශයෙන් හරයට හානියක් වෙනවා නම් ඒක ලොකු වරදක්. දැන් අපහන මෙහෙම ගත්තොත් දැන් හතර දිනෙකින් එකම පාර අහනවා. එතකොට ඒ හතර දෙනා ඒ එකම පාර සමානට හතර විදිහකට කියන්න පුළුවන්. එතකොට ඒක වරදක්ද අපහන්? කිසිම වරදක් නැහැ එතන. සම්හස දැන් මේකයි දැන් අර පාර හරිනම් පාර හරිනම් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් සමහර වෙලාවට දැන් මම දේශනා කරන සූත්‍ර දේශනාව ස්වාමීන් වහන්සේ දේශනා කරොත් ඒක වෙනත් විදියකට. නමුත් නමුත් එතන නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. සහ මුලින්ම ඒ සූත්‍ර දේශනාව විකෘති කරනවා. අර්ථය විකෘති වෙනවා. අර්ථය විකෘති කරලා අමුතු විදිහට දැන් එහෙම දැන්නේ. බහුල වශයෙන් සමහර අවස්ථාවල මම කියන්නේ මේක මේ සෑම ස්වාමීන් වහන්සේලා මම කරන වරදක් හැටියට මම කියන්නේ නමුත් අද හිතා ගන්න බැරි විදිහට මේ මේ ධර්ම විකෘති වෙන අවස්ථා තියෙනවා. අපි හන්නේ දැන් හොඳ යමක් අපි ප්‍රකාශනය වුණා. ඒ තමයි යම් කිසි දෙයක් රාග, ద్వේෂ, මෝහ කියන මේ ක්ලේශ ධර්මයන් නැතිවීම සඳහා ප්‍රකාශ වෙනවා නම් යම් ධර්මකින් ඒක තමයි සද්ධර්මය. එතකොට අපි හන්නේ දැන් සාමාන්‍යයෙන් අනිත් ආගම්වලත් තියෙනවා මේ රාගය ප්‍රහාණය කරන විදිහේ ක්‍රම තියෙනවා. ද්වේෂය ප්‍රහාණය කරන විදිහේ ඉගැන්වීම් තියෙනවා. අද මෝහය සම්බන්ධයෙන් ගත්තොත් අපේ යන්නේ එකම මෝහයද නැත්නම් ඒකේ ඒ ආගම්වලට දර්ශනවලට අනුව මොහේ වෙනස් වෙනවා. දැන් සමහර දැන් වෙනත් ආගම්වල ගත්තොත් අතර මොහේ සාමුලිම වෙනස්. දැන් මොකද දැන් බොහෝ ආගම්වල දැන් අපි ආගම් විවේචනය කරනවානේ අපිට දැන් සාමාන්‍ය අපේ දැනුමේ හැටියට ගත්තාම ස්වාමීන් වහන්සේ සුගතිය පෙන්වලා තියෙනවා. එහෙම. බොහෝ ආගම්වල සුගතිය පෙන්වලා තියෙන එතරම් නැවතිලා තියෙනවා. එහෙම. නමුත් නියම ප්‍රඥා චෛත්‍යකය ගැන කතා කරලා තියෙන නියම අවබෝධය ගැන කතා කරලා තියෙන්නේ තථාගත ධර්මය තුළ විතරයි. එහෙම. කොටින්ම කිව්වොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන කතා වෙන්නේ නැහැ කොතනවා. එහෙම. නමුත් අනිත් ආගම්වල අනිත් දර්ශනවල මේ මෛත්‍රිය, කරුණාව, අන් අයට උපත් උපකාර කිරීම, ප්‍රත්‍යඋපකාර කිරීම මේ හැම දෙයක්ම සඳහන් වෙනවා. કોઈ ආගමේවත් ස්වාමීන් වහන්සේ වැරදි වැඩක් කරන්න කියලා මොනම ආගමකවත් ලෞකික ජීවිතේ සුවපත් කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම් තියෙනවා. මඟ පෙන්වීම් තියෙනවා. නමුත් මේ සදාතනික සැනසෙල්ල හදාගන්න තියෙන මේ නියම ප්‍රඥා ගෝචර මේ කියන්නේ අමෝහය දැන් ස්වාමීන් මොහය ගැන කතා කරේ කෙලින්ම අමෝහය කියන්නේ ප්‍රඥාවනේ ස්වාමීන් එහෙමයි ඒ ප්‍රඥාව නියම තැනට ගෙනලා තියෙන තථාගත ධර්මයේ ඒක ඉතින් ඕන කෙනෙකුට විවෘතයි මේ ධර්මයේ ගුරු මුස්තියක් නැහැ ඕනම කෙනෙකුට මේ ධර්මයේ හාරන්න හාරන්න මේක බබලන ධර්මයක් එහෙම ඉතින් මේක ආවගොල්ලන්ට බෑ මේක අර ටික බලන්න බෑ මේ ටික බලන්න බෑ එහෙම එකක් නෑ එහෙම ඕනම දෙයක් කෙනෙකුට හොඳට විමසීම සහ බලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එහෙනම් අපේ දැන් රාගය හැම ආගමකම පොදුයිනේ. රාගය හැම ආගමකම ඉන්න අනුගාමිකයන්ගේ හිත්වල ඇති වෙන පොදු සිතවිල්ලක් හැටියට අපිට ගන්න පුළුවන්. රූපයට ඇති වෙන රාගය, ශබ්දයට ඇති වෙන රාගය, ගන්ධයට ඒ විදිහට රාගය හැමෝගෙම ආගම් භේදයකින් තොරව ඇති වෙනවා. ද්වේෂයක් අකමැති අරමුණු වලදී බෞද්ධ කියලා නෑ අබෞද්ධ කියලා නෑ අනිත් ආගම් වල අයට ද්වේෂය අරමුණු ගැටෙන අරමුණුත් එක්ක එනවා. ඒතර මෝහය ඇති වෙනකොට කොහොමද අපි හාමුදුරනේ ඇති වෙන්නේ? එතකොට යම් කිසි ભેදයක් තියනවද දැන්? ඔව් දැන් අත්‍තරම සම අපේ සිත් වශයෙන් තේරුම් ගත්තොත් හොඳයි. එහෙම. ශාවනක මෝහ සිත්වල සෝමනස්සයක් නෑ. එහෙම. දැන් රාගික සිත්වල සෝමනස්සය තියෙනවා. එහෙම. ඊළඟට තරහ සිත්වල ද්වේෂය තියෙන, දෝමනස්සය තියෙන. එතකොට මේ මෝහ සිත්වල සෝමනස්සයක් නැහැ. දෝමනස්සයක් නැහැ. ඒකට මෝහ සිත් දෙකක් තියෙනවා අභිධර්ම පිටකේ. උපේක්ඛා සහගත උද්ගත සම්පයුක්ත සිත, උපේක්ඛා සහගත විචිකිත්තා සම්පයුක්ත සිත. එහෙනම්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේක දැන් සෝමනස්ස භාවයකුත් නැහැ, දෝමනස්ස භාවයකුත් නැහැ. නිකන් මැද තියෙන. මධ්‍යස්ථ ස්වභාවය. මධ්‍යස්ථ ස්වභාවය. දැන් උද්දත්ත සම්ප්‍රයුක්ත සිතේ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒක නිකන් කියන්නේ හිතේ විසිරිච්ච ස්වභාවය. කලඹුන ස්වභාවය. කලඹුන ස්වභාවය. එතකොට උද්දත්ත සම්පචක උපේක්ෂා සහගතයි ඒක මධ්‍යස්ථ ස්වභාවය. හැබැයි හිත කලඹිලා. ඒ කලඹෙන සිත. එතකොට දැන් විචිකිත්තා සම්පචිත ඒකත් උපේක්ෂා සහගතයි. සැකය. එහෙමයි. ඒ කියන්නේ සැකේද. ඒකට දැන් උද්දච්චය විචිකිච්ඡාවයි අතන ස්වාමීන් වහන්සේ අරමුණක් නැහැ. කිසිම දැන් මෙතන කරුණ හොය හොයා වෙහෙසෙනවා අරක කොහමද මේක කොහමද දැන් උද්දච්චයේද එහෙමද එහෙම වෙහෙසිල්ලක් නැහැ උද්දච්චයේදී තියෙන ඉතින් ඔහේ ඉතින් අර කැළඹි තියෙනවා කැළඹි කැළඹි තියෙනවා ඉතින් අතපය හරියට තියාගන්නත් බෑ ඉතින් එයාගේ නාම ධර්ම මේ විදිහට වෙනකොට එයාගේ කිසිම පිළිවෙලක් නැහැ බලාගත් අතේ බලාගෙන ඉන්නවා නැත්තම් එහේ මේ බලනවා ඉතින් අතපය විකෘති විදිහට හත් විකාර පාද විකාර දක්වමින් අර එක විදිහට ඉන්නවත් බෑ. බුද්ධත්වයේ තියෙන කෙනාට. එතන විචිකිච්ඡාව තියෙන කෙනා හැම වෙලේ වෙහෙසෙනවා අරක කොහොමද මේක කොහොමද අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේකට පිළියන්නේ නැහැ. තමන්ම පිළියම හදා ගන්න ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය ඔය දැන් අභිධර්ම පිටකේ මෝහ සහගත මෝහ සහගත සිත් කියලා කියන්නේ ওই සිත් දෙකට. එතකොට දැන් අනිත් සිත් ඔක්කොම ලෝභ සහගත, දේශ සහගත මේ සිත් දෙක තමයි මෝහ සහගත සිත් දෙක. ඒත් එතකොට සාමත ඔතන මේ සිත් ආගම් ભેදයෙන් දොර හැමෝටම පහළ වෙනවා. හැමෝටම අනිවාර්යෙන් පහළ වෙනවා. හැමෝටම පහළ වෙනවා. ඉතින් අපිට තියෙන විශේෂත්වය තමයි මේ ලෝකේ ඉන්න හැම කෙනාටම සිත් ආගම් ભેදයක් නැහැ හැමෝටම සිත් පහළ වෙනවා. අපිට තියෙන විශේෂත්වය තමයි අපිට ඒවා මැඩගෙන යන්න ඒ කුසල් සිත් හොඳට හඳුනගන්න තථාගතයන් වහන්සේ කුසල කුසල් සිත්, මහාගත සිත්, මාර්ගඵල සිත් පහදලා දෙන්නේ. සාමාන්‍ය අන්‍යාගමිකයෙකුගේ හිතේ එවන් සිතවිල්ලක් ඇති වුණත් එයාට ඒක මෝහසහගත සිතවිල්ලක් කියලා වටහා ගන්න තරම් මාර්ගෝපදේශනයක් මාර්ගෝපදේශනයක් දැක්මක් දැක්මක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ධර්මයේ තුල අභිධර්මයේ තුල දේශනා කරලා තියෙනවා මෙන්න මේක තමයි මෝහය මේකේ ස්වභාවය මේ වගේ මේ වගේ දෙයක් තියෙනවා නම් ඒක සත්‍ය තේරුම් ගැනීමට බාධාවක්. ආදාවක්. එතකොට අපි හන්නේ මෝහය නිසා තමයි විචිකිච්ඡාව ඇති වෙන්නේ. ඇති වෙන්නේ. ඇත්තම සාරේ දැන් මෝහය දැන් මේක හරි බරගත්තම බරපතලම අකුසල මූලයක්. මොකද රාගය ඇති වෙන්නත් මේ මෝහය කිට්ටු වෙනවා. ද්වේෂය ඇති වෙන්නත් මේ මෝහය කිට්ටු වෙනවා. එහෙමනම් මේක තනිකරම මේ බරපතලම මොකද දැන් මෝහය කියලා කියන්නේ සම්මත අපි වෙනත් විදිහකින් ගත්තොත් අවිද්‍යාවනේ. එහෙමයි. මේ අවිද්‍යාව කියන එක තවත් විදිහකින් මෙහෙම කියන්න පුළුවන්ද ප්‍රහන්න? ත්‍රිලක්ෂණය පිළිබඳව නොදන්නකම. ඔව් ත්‍රිලක්ෂණය පිළිබඳව නොදන්නකම, චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නකම. එහෙම. ඒ තියෙන මෝහය, ඒ තියෙන මෝඩකම ඒක සුළුපට මෝඩකමක් නෑ. අපි සාමාන්‍යයෙන් පොඩි මෝඩ වැඩක් කරනවා අපි මෝඩයා කියලා කියන නමුත් මේක තමයි නියම මෝඩකම. මේ සසර ඉන්න තියෙන කැමැත්ත තමයි ලොකුම මෝඩකම. එහෙම. ඒතොර ගැඹුරුම අවිද්‍යාව, ගැඹුරුම මෝඩකම, ගැඹුරුම මෝහය අපිට මේ අනුව තේරුම් ගන්න පුළුවන්. ත්‍රිලක්ෂණය පිළිබඳව නොදන්නකම, චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නකම ඔය ආදී වශයෙන්. එතකොට අපි හඳුරන්නේ දැන් කර්මය කර්මඵලය පිළිබඳව නොදන්නකමක් මෝඩකමක් නේද? ස්වාමිනාත් ඒකත් ඇත්තම දැන් ඔය අපි විචිකිච්ඡාව ඇති වෙන්න ප්‍රධානම දෙයක් තමයි බහුසුතකම නැතිකම. එහෙම. එහෙනම් ධර්මයේ පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. එහෙම. ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති කෙනාට කර්මයේ කර්මඵලයේ පිළිබඳව වටහා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔය කියන ඇත්තරම මේ බහුසුත භාවය කියන එක අර අපි මේක කලින් කතා කරා නගරූපම සූත්‍රයේ සඳහන් වෙනවනේ. ඒ ඇත්තටම ඒ තියෙන අර සන්නද්ධ භාවය කියන්නේ දැන් නව එක එක જાතියේ අවි ගබඩාවක් එකම අවි නෙවෙයි විවිධාකාරයේ අවි බොහොම පිළිවෙලට රජතුමාගේ ගබඩාවේ තැන්පත් කරලා තියෙනවා නම් ඇත්ත වශයෙන්ම මේ වගේ උපද්‍රවයක් ආපු වෙලාවක ඕන ඕන ආයුධයක් ගන්න පුළුවන්. එහෙමයි. ඒ වගේ අපේ සිතට එන විවිධාකාර රාග, ද්වේෂ, මෝහ, මාන්න ඊළඟට මේ මම කියන හැඟීම මේ වාගේ මේ ක්ලේශ ධර්මයන් එනකොට පිළිවෙලට තිබ්බහම අපිට කැමැති කැමැති අවියක් ගන්න පුළුවන් පිළිවෙලට කියන්නේ සාම යෝනිසෝ මනසිකාරයක් එක්ක. නිකන් ගොඩ කරලා තිබ්බට ඒක හරියන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට ගන්න සුදුසු විදිහට සුදුසු අවිය ගන්න තරම් දැනුමක් තියෙනවා. දැනුමක් තියෙන්න ඕනේ. හොඳ මනසිකාරයකුත් තියෙන්න ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේ රාගය එනකොට අවශ්‍ය විදිහට අසුබේ දෙනවා, දේචේ එනකොට මෙතනින් අරගෙන මෛත්‍රිය දෙනවා ඊළඟට හිත විචිත්ත වෙනකොට ආනාපාන සතිය දෙනවා මම කියන හැඟීම මාන්නේ එනකොට අනිත්‍ය සංඥාව දෙනවා බලන්න මේ ධර්මය කියනකොට මොන තරම් පිළිසරණක් අපට ලැබෙනවා එහෙම ධර්මයෙන් සන්නද්ධ වෙන්න වෙන්න මෝහය නැමැති සතුරාව පරාජයටපත් කරන්න පුළුවන් කියන එක තමයි අපේ හාමුදුරුවෝ ඔහොම පැහැදිලිව සරල ලෙසින් උදාහරණ සහිතව සිහිපත් කළේ. අපි හඳුරන්නේ දැන් ධර්මයේ පිළිබඳව නොදන්නා කම කියන යටතේම මේ විචිකිච්ඡාව ඇති වෙන කෙනා තුල ඇති වෙන විචිකිච්ඡා වර්ග කිහිපයක් ගැන සඳහන් වෙනවා අපේ අඳුර වචනයක් මතක කළා මේ බුද්ධාදී අටතැන් පිළිබඳව සැකේ කියලා. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරගත්තොත් අවසානයේ බුද්ධාදී අටතැන කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැන් බොහෝ දෙනෙකුට සැක ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධේ කංකති කියලා සඳහන් හරි. ඒ ස්වාමීන් වහන්සේ දැන් අපි සරලවම කතා කළොත් බුදුරජාණන් වහන්සේගේ රූපය පිළිබඳව මුලින්ම සැක ඇති වෙනවා. දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. දැන් අපි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන ගත්තම හිතා ගන්න බෑනේ. මිනිස්සෙකුට මේ වගේ ලක්ෂණ තියනවාද කියලා කෙනෙකුට හිතා ගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ප්‍රඥාවක් තියෙන කෙනෙකුට ඒක හිතා ගන්න බෑ. මොකද මේ බුදුරජාණන් වහන්සේ මේ වගේ ශරීර ස්වභාවයක් තියෙනවාද කියලා. එතකොට දැන් මේ ධර්මයේ සඳහන් වෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණය ගැන සැක කරනවා. ආ එහෙම කොහොමද මෙච්චර මේ විදිහේ ස්වභාවයක් කොහොමද තියෙන්නේ? ඒ කියන තරංගෝව තියෙනවද? ඔය දැන් දැන් උනස් සාමනහත කතා වෙනවානේ දැන් උසගත චීවරයක් ගැන අපි පූජා කරනකොට ඔච්චර උස කෙනෙක් වෙන්න බෑ. ඒක වගේ මිනිස්සු නොඑක් විවිධාකාර විදිහට කියන දැන් ඇඟිලි ටික කොහොමද මේ සමව තියෙන්නේ? ඉතින් ওই විදිහට අදට උනත් සමහර මිනිස්සු මේ ධර්මයේ තුල ඉන්න අය පවා හරියට සැක සංකා තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුවැන්ජන ලක්ෂණයන් පිළිබඳව තියෙන සැකය. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ ਸਰුවත්තා ඥානය පිළිබඳව සැක කරනවා බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත ඒ ඥාන සමුදාය පිළිබඳව පුදුම සැකයක්. එතකොට බලන්න දැන් උන්වහන්සේගේ රූපස්ත්‍රිය කෙරෙහි සැක කරනවා ඒ වගේම ඒ උන්වහන්සේගේ සර්වඥතා ඥාන ඥානය පිළිබඳව සැක කරනවා. එහෙමයි. එතකොට බුදුනාද නැද්ද කියලා සැකයි. සැකයි. ඇත්තටම ඒ සැකේ. එතකොට සාමනාත මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක කරනවා කියලා කියන්නේ. ඊළඟට ධර්මයේ කෙරෙහි සැක කරනවා. දැන් ධර්මයේ කෙරෙහි අද බොහෝ දෙනා කොච්චර සැක කරනවාද කියලා හිතුවොත් දැන් අද සමාජයේ ඕවා මේ පස්සේ ලියවිච්ච ඕවා බොහොම ගණන් ගන්න බෑ ඕවා ওই විදිහට නොයේක් විදිහට මේ ධර්මයට නිග්‍රහ කරනවා එහෙම ඒක හරි බරපතල අකුසලයක් හැම වෙලෙම තේරුම් ගන්න ඕන ධර්ම කාරණයක් අපිට තේරෙන්නේ නැත්නම් අපි ඒක ලියලා තියා ගන්නවා පැත්තක. අපි නිතරම නිහතමානී වෙලා කල්පනා කරන්න මේ ධර්මයේ තියෙන දෝෂයක් නෙවෙයි මේක මගේ තියෙන දෝෂයක් මට තේරෙන්නේ නැහැ. මම වැඩිහිටියෙක් ලවා මේක අහගන්නවා. දැන් එහෙම කාරණා අපි අත්දැකීමෙන්ම දන්නවා. අපි ඉගෙන ගන්න දවස්වල සමහර කාරණා තේරෙන්නේ නැහැ මොනම විදිහකටවත්. වෙන පිටකේ සමහර දේවල්. ඉතින් අපි ගිහිල්ලා ඒක ලියාගෙන ගිහිල්ලා ඒ කොටස ස්වාමීන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේට කිව්වහම උන්වහන්සේලා තෝරලා දෙනවා අපිට පුදුම විදිහට ශ්‍රද්ධාව ඇති වෙන විදිහට. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ කෙරෙහි සැක කිරීම තමයි දෙවෙනි කාරණය. තුන්වෙනි එක මේ ආර්ය මහා සංඝයා කරේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය කරේ සැක කරනවා සංඝයාගේ ඒ උතුම් මේ මාර්ගස්ත භාවය පලත්ත භාවය පිළිබඳව උත්තරීතර නිවන පිළිබඳව නවල ඒ විශේෂයෙන්ම ඒ මහා සංඝයාගේ තියෙන ඒ උතුම් ගුණ පිළිබඳව සැක කරනවා ඊළඟට සම්මාස ශික්ෂාව ගැන ශික්ෂාව කියලා කියන්නේ මේ ත්‍රිතික්ෂාව සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිතික්ෂාව වඩලා යථාර්ථය කරා යන්න පුළුවන්ද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්ද කියන මෙන්න මේ සැකය. ඉතින් එහෙමනම් ඒ ත්‍රිතික්ෂාව පිළිබඳව තියෙන සැකය තමයි හතරවෙනි කාරණය. ඊළඟට ස්වාමීන් වහන්සේ පුබ්බන්ත ඒ වගේම අපරන්ත පුබ්බාපරන්ත කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ අතීතයේ පිළිබඳව සැක කරන අතීතයේ භවයේ පිළිබඳව. මෙහෙම මම හිතියද ඇත්තටම. මං ඉපදිලා හිටියද මිනිසුන්ට කොච්චරවත් කියන්නේ. එහෙමයි. ඔය සැකේ මිනිසුන්ට තියෙනවා. එතකොට පෙර භවයේ පිළිබඳව සැක කරනවා. මම හිතියද මේ සත්‍යෝ හිතියද? ඊළඟට අපරන්තය කියන්නේ මේ අනාගත භවය දැන් මම ගිහලා මෙතනින් ගිහින් නැවත උපදිනවා. මේ මමමද උපදින්නේ. මමමද උපදින්නේ. එහෙමයි. ඒ විදිහේ ඉතින් අර ඊළඟට මේ සත්වයෝමද ගිහලා ආයෙ උපදින්නේ. ওই විදිහට සැක කරනවා. ඊළඟට මෙලෝ පරලෝ දෙක දැන් අතීතයේ පිළිබඳව සැක කරනවා අනාගතයේ පිළිබඳව සැක කරන පුබ්බාපරන්ත. ඒ කියන්නේ දැන් සමහරුන්ට දැන් බලන්න දැන් අතීතයේ හිටියද කියලා එහෙම කිසි ගාණක් නැහැ. මම නම් හිතන්නේ මම වැඩි හිතන්නේ මිනිසු කියන්නේ එහෙමයි. ආය මෙතනින් ගිල්ල හැම එකක් නෑ. එහෙම එහෙම දෙයක් තියෙනවනම් දැන් අපිට මේ මහානදම් පුරන්න ඕනත් නෑ නේද? දැන් සමහරව පහන අතීතය ගැන සැක කරනවා. නමුත් අනාගතය ගැන සැක කරන්නේ නැහැ. සමහරව අනාගතය ගැන සැක කරන අතීතය ගැන අතීතය ගැන සැක කරන්නේ. තව සමහර කියන අතීතය අනාගතය දෙකම ගැන සැක කරනවා. දෙකම ගැන සැක කරනවා. ඒක තමයි මෙතන මෙතන කියෙන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාදය ගැන. එහෙනම් පටිච්චසමුප්පාදය ගැන සැක කරනවා දැන් මේ දැන් ඔය පටිච්චසමුප්පාදය ගැන අදටත් සමහර උගත්තේ සම්මත වෙන්නේ ගිහියෝ. දවසක් මට ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ මෙතන මේ විඥානපත්‍ය නාම රූපං වෙන්න බෑ. මෙතන පොඩි දෝෂයක් තියෙනවා මේ නාම රූපපත්‍ය මේ මේ කල්ප පැත්තරෙන්න ඕන. එතකොට බලන්න මේ අර මේ සාමාන්‍ය දෙයක් එක විෂයක් ඉගෙනගෙන භාෂා ඥානයක් ඇති කරගෙන මේ චාරාසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරලා අවබෝධ කරගන්න මේ ධර්මයේ එක්ක හැප් වෙනවා කියලා කියන්නේ මහා ලොකු ගැටලුවක්. ඉතින් එහෙමනම් මේ පරිසම්පාදයේ කරේ ඇති වෙන සැකේ තමයි. ඒතර මෙන්න මේ කියපු කාරණා අනුව තමයි ස්වාමීන් වහන්සේ බුද්ධ ආදී අතතන පිළිබඳව සැක කරනවා කියලා කියන්නේ මේක තමයි විචිකිච්ඡා නාමයෙන් හඳුන්වන විචිකිච්ඡා চৈতසිකේ නැත්නම් නිවරණය. එතකොට ඇයි අපි හඳුන්වන්නේ ඒක නිවරණයක් වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් ඇත්තටම දැන් අපි සරණ ගිය භාගතුන් වහන්සේ උන්වහන්සේගේ අවබෝධයේ උන්වහන්සේගේ දර්ශනය පිළිබඳව අපි සැක කරනවා නම් ස්වාමීනාත් ඒකම ආවරණයක් අපිට ඉස්සරහට යන්න බෑනේ. අපි දැන් අපි සාමාන්‍යයෙන් අනිත් එක සැක කරන කෙනාගේ හිත නිතරම නොසන්සුන්. නොසන්සුන්. පැහැදිලි මොන්නේ සැකයට ඉතින් ඇත්තට තමන්ම අර ස්වාමීනාත් කිව්වොත් පිළියම් තමන්ම හදා ගන්න ඕනේ. ඉතින් සැකයට ප්‍රධාන හේතුව අර අපි මුලින් කියපු විදිහට මේ අයෝනිසෝ මනසිකාරයෙන් නොමගින්මයි හිතන්නේ. නොමගින් හිතනකොට පින්නේ සැකේ පෝෂණය වෙනවා. අර තියෙන සැකේ වැඩි වෙනවා. අලුතින් සැකේ තව තව වර්ධනය වෙනවා. ඉතින් එහෙම කෙනාට කවදාවත් මේ ශාසනේ ප්‍රතිපදාවේ හොඳට සිරිගුණ පුරන්න හැකියාවක් නැහැ. දැන් අපි හාමුදුරු කියපු විදිහට ඒ කරුණාකාරණ අට ගැන වුණත් සැක සංකා සහිතව හිතන්න කල්පනා කරන්න ගියාම එයාගේ හිත හැමතිස්සෙම නොසන්සුන්. විවිධ අරමුණු පස්සේ ගිහිල්ලා ඉවර වෙලා හිත ඒකාග්‍ර කරගන්න බැරි වෙනවා. හිත සමාධිමත් කරගන්න බැරි වෙනවා. දැන් පංච නීවරණ ධර්ම යටපත් කිරීමෙන් කරන්නේ හිතේ සමාධිය වැඩි දියුණු කරගන්නකනේ. මේ නීවරණ ඉස්මතු වෙන්න ඉස්මතු වෙන්න සමතය වැඩෙන්නේ නැහැ. සමතය වැඩෙන්නේ නැති හිතක විපස්සනාවක් ඇති වෙනවා. ඒ නිසා මේ නීවරණ ධර්මයේ බරපතල නීවරණ ධර්මයක්. ඒක උනේ කරගන්න විචිකිච්ඡාව ප්‍රහාණය කරගන්න විචිකිච්ඡාව නැති කරගන්න අපි වෑයම් කරන්න ඕන. අපේ හැමෝම විචිකිච්ඡාව නැති කරගන්න අපි මොකද කරන්න ඕන? ඔව්. විචිකිච්ඡාව නැති කරන්න ස්වාමීන් වහන්සේ දැන් අපි සම්හාසයෙන් තියාගෙන යනකොට මට දෙයක් මතක් වුණේ දැන් ආ ඒකත් අපි කියලාම එතෙන්ට එන්නම් ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් මේ විචිකිච්ඡාව විචිකිච්ඡාව නිසා පෝෂණය වෙන්නේ අවිද්‍යාව කියලා අපි කියවනේ එහෙමයි ඒතර දැන් බලන්න සාමනාත ඉතින් අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙලා සංස්කාර නිසා විඥාන සකස් වෙලා මේ පරිසම්පාද ක්‍රියාවලිය සිද්ධ වෙලා මුළු දුක් එක්ක සම්භාරයෙන් සකස් වෙනවා. ඒකෝට දැන් බලන්න අපි මේ විචිකිච්ඡාව නැති කරගත්තොත් විචිකිච්ඡාව ප්‍රධාන තියෙන ඊළඟට අපිය කාමච්ඡන්දේ ව්‍යාපාද තියෙන මිද්ද උද්දච්ච කුච්ච කියන මේ පංච නීවරණ යටපත් කර කරගත්තොත් ස්වාමීන් වහන්සේ අර අවිද්‍යාවට තියෙන ආහාරය අඩු වෙලා යනවා. එතකොට අවිද්‍යාව පෝෂණය වෙන එක අඩු වෙනවා. අපි හිතමු අපි සහ මුලින්ම මේ පංච නීවරණ යටපත් කරා කියලා. යටපත් කරාම අවිද්‍යාව පෝෂණය වෙන එක සම්පූර්ණ නැති වෙලා යනවා. අවිද්‍යාව පෝෂණය වෙන්නේ නැත්නම් ඒ නිසා පෝෂණය වෙන සංස්කාරත් නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වෙනවා නම් විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වෙනවා නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වෙනකොට සාමනස සියලුම දුක් මේ අර අන්තිම දක්වාම තියෙන දුක්ඛ දෝමනස් සියල්ලම නැතිලා යනවා. එහෙමනම් අපි මේ නීවරණ ගැන මේට වඩා දැන් එකයි අර සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේදී මේ නීවරණ ගැන සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ මේ නීවරණ යටපත් කිරීම සුළුපටු දෙයක් නෙවෙයි. එහෙම. ඒකට දැන් ස්වාමීන් වහන්සේ ඇහුවේ දැන් මේ නීවරණ යටපත් කරන විදිහ. එහෙම. ඉතින් යටපත් කරන්න ස්වාමීන් වහන්සේ විශේෂයෙන් ධර්මයේ අපි අහන්න ඕන ඒ වගේම ශ්‍රද්ධාව ඒ ධර්මය අහලා ශ්‍රද්ධාව බහුල වශයෙන් ඇති කරගන්න ඕනේ. ඒක ප්‍රධාන දෙයක්. එහෙම. ඊළඟට ඒසාවට ප්‍රතිවිරුද්ධ කුසලයේ ශ්‍රද්ධාවයි නේද? විචිකිච්ඡාවට ප්‍රතිවිරුද්ධ කුසලයේ තමයි ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි විශේෂයෙන්ම. ශ්‍රද්ධාව තමයි ප්‍රධාන වශයෙන් ගැනෙන්නේ. එහෙනම් මොකද ශ්‍රද්ධාව තිබ්බහම ස්වාමීන් වහන්සේ එයා ඒක 아무තු විදිහට සැකයෙන් බලන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපිට ප්‍රසාදයක් තියෙන අපි සැකෙන් බලන ස්වභාවය අඩු වෙනවා. ඒක අපිට තේරෙනවා සතාව කිව්වොත් අර ආකාරවදී ශ්‍රද්ධාව කරුණු විමසීමෙන් ඇති කරගන්න පැහැදිලිම. ඒ පැහැදිලිම තියෙන්න ඕන. එතකොට සම්හංශ මේ ඒක තමයි මූලිකම දේ. ඒතර ශ්‍රද්ධාව ඇති කරගන්න මොකද්ද කරන්නේ? ශ්‍රද්ධාව ඇති කරගන්න සී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. එහෙමයි. සද්ධර්ම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඉතින් අසත්පුරුෂ ශාස්ත්‍රය ලබන්න ඕන. එහෙමයි. එතකොට සානසේ ඔය කාරණාට අත්පුරුෂ ශාස්ත්‍රය ලබන්න සත්‍තුරු ශාස්ත්‍රය ලබන්න ස්වාමීන් වහන්සේ ඉතින් හොඳ සර සම්පත්තියක් ලබන්න ඕනේ, මනුෂ්‍ය ජීවිතයක් ලබන්න ඕනේ. ඒක බුද්ධ ශාසනයක් කිරීමෙන් පුළුවන්. අපි හන්දෙන් සමහරු මට නම් ආයේ ජීවිතේටම මේ වගේ අසත්පුරුෂයන් ලැබෙන්න එපා මට උපනුපා ආත්ම භාවයක් පාසා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා කියලා අපි සාමාන්‍ය සාම්ප්‍රදායික ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරනවා. සම්හාරිතේක ඇත්තටම අපි දැන් හැමදාම මේ විනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගමෝ කියන ගාථායමුත් සංස ප්‍රාර්ථනා කරන්නේ අපිට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා කියලානේ. ඉතින් මොකද කරන්නේ දැන් එහෙම ප්‍රාර්ථනා කළ සැනින්ම ලැබෙනවද? එහෙම නැත්නම් අපි කල්යාණ ප්‍රතිපදාවන් අපේ කල්යාණ සිටිවිලි අපේ හිතේ ඇති කරගන්නවා. එතකොට ඒ සිටිවිලි වලින් අනු අපි හැසිරෙනකොට අර කල්යාණ මිත්‍රයෝ අපිට මුණ ගැහෙනවද සම්බන්ධ වෙනවද කොහොමද ඒක? සම්මත ඇත්තටම ප්‍රාර්ථනාවෙන්ම මේ ධර්මයේ තුල කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රාර්ථනාවෙන් තථාගතයන් වහන්සේ වදාළ එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරකට මම මොනවද ලෝකේ අඩු වෙන්නේ එහෙම සියල්ල එහෙම එහෙම හරියන්නේ නැහැ නමුත් අපි අර හොඳ සත්පුරුෂ ක්‍රියාවක් හැටියට අපි කල්යාණ මිත්‍ර සම්පත්තිය මේක නැතුවම බැරි නිසා අපි පින්කම් කරලා අපි ප්‍රාර්ථනා කරනවා එහෙම ඒකේ වරදක් නැහැ හොඳයි නමුත් ස්වාමීන් වහන්සේ කියපු විදිහට අපි මේ කල්යාණ ධර්ම අපේ ජීවිතය තුළින් පුරුදු කරගෙන තමයි අපිට මේ සාන්දෘෂ්ටික ප්‍රතිඵලය අපිට ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම්. එතකොට ස්වාමීන් දැන් ඔය ස්වාමීන් ප්‍රශ්නේ දැන් මේ අයෝ විචිකිත්සාව නැති කරගන්න හේතු වන කාරණා ගැන කිනුත් ඒක ප්‍රධානයි. ඊළඟට ස්වාමීන් වහන්සේ අටුවාවල ධර්මයේ සඳහන් වන තවත් කරුණු හයක්. එහෙම. ඒ කරුණු හය අපි මීට ඉස්සෙල්ලා නීවරණ ධර්මවලදී ගොඩාක් දුරට කතා කරා. ඒ තමයි බහුසුත භාවය. ඉතින් ඒ ගැන අපි කතා කරන්න අවශ්‍ය නැහැ. අපි ගොඩක් කතා කරපු නිසා. ඊළඟට සාමාන්‍යංශ පරිපුච්චි කතා. පරිපුච්චි කතාව කියලා කියන්නේ ඇත්තටම අර විමස විමසා කරුණු හොයනවා. එහෙම. ආහාර අවශ්‍යන ආහාර අවශ්‍යනවා. ඉතින් ඇත්තටම අර සඳුන් ගැටේ වගේ තමයි සඳුන් ගහ කපන්න කපන්න සුවඳවත් වෙනවා වගේ මේ ධර්මය හාරන් හාරන් බබලනවා. දැන් අර දැන් මම මේ පඤ්ඤාසිරි හාමුදුරුව නැවති සඳුන් ගහ හාරනවා වගේ දැන් මේ කරන්නේ එක්තරා හැරිල්ලක් මේ පඤ්ඤාස විමස නැමැති හඳුන් ගහ කිව්වට වඩා හොඳ මේ ධර්ම ඥානය ප්‍රේක්ෂකයාට ලබා දෙන්නේ ඒකත් ඒක ස්වාමීන් වහන්සේගේ පරිපූර්ණ කතාව බොහොම හොඳයි ඒකට සාංශ බොහොම දක්ෂයි හැබැයි ශ්‍රී සද්ධර්මයේ නැමැති හඳුන් ගහ කියලා කියවනම් වඩාත් හොඳයි එහෙමයි එහෙමයි එතකොට සාමාන්‍යයෙන් හඳුන් ගහේ විලිච්ච වැලක් වගේ කියන්න පුළුවන්. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් මේක විමත විමසා හාරහාර බලනකොට දැන් ලෝකයේ දැන් තියෙනවනේ වැහෙන්න වැහෙන්න බබලන දේවලුත් තියෙනවා. විවෘත කරන්න විවෘත කරන්න බබලන දේවලුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමයි. ඇත්තරම සාමාන්‍යයෙන් චන්ද්‍රයා විවෘත වෙන්න විවෘත වෙන්න බබලනවා. අබ්බාමුක්තෝව චන්ද්‍ර. චන්දිමා. ඊළඟ සූර්යයත් එහෙමයි සාමාන්‍යයෙන් බලාකුළු වලින් ඈත් වෙන්න ඈත් වෙන්න බබලනවා. ඊළඟට තථාගතයන් වහන්සේගේ ධර්මයත් එහෙමයි. මේක මෙහෙම නෙවෙයි මෙහෙම නෙවෙයි දැන් බුද්ධඝෝසාචාර්යන් වහන්සේ උනත් එද මේ ධර්මය ඉගෙන ගන්න ඇවිල්ලානේ අන්තිමට මේ අටුවා ලියන්න පෙළඹුණේ. ඒකට මේකේ ඇතුළට විවටෝ විරෝචති නොපටිච්ඡන් අන්නහරේ. එහෙම. මේක මේ විවෘත වෙන්න විවෘතෙන් තමයි බබලන්නේ. එහෙම. එතකොට දැන් බලන්න ස්වාමීන් වහන්සේ ඒ වගේම ලෝකේ තියෙනවා මේ වැහෙන්න වැහෙන්න බබලන දේවලුත් තියෙනවා. එහෙම. ඒ වැහෙන්න වැහෙන්න බබලන දේවල් තමයි දැන් මන්ත්‍ර ගුරුකම් දැන් මේ වගේ දේවල් සවුන්ඩ් දැන් අපි ওই ගම් වල ඉන්නකොට අපි දැකලා තියෙනවා තෙල් මතුරනවා. එහෙනම් ඒ මිනිස්සු දැන් මේ වගේ ප්‍රසිද්ධිය විල තෙල් මතුරන්නේ නැහැ නේ. එහෙනම් පැත්තකට ගිහලා සමහර ප්‍රසිද්ධිය මතුරලා දැන් හොයා ගන්නවත් නැතිව ඉන්නවා. ඉන්නවනේ. ඒක සාමාන්‍යත ඔය සාමාන්‍ය පැත්තකට ගිහලා කුටු කුටු ගාලා මතුරනවා. ඒවා බබලන්නේ එතකොටයි. එහෙනම් දැන් ඊළඟට තරමට. අන්න හරි. දැන් අපි ගත්තොත් গুপ্ত දේවල් දැන් අපි දේවාලයක් වුණත් බලන්න ස්වාමීන් වහන්සේ අපි විවේචනය කරනනේ අර ඒ গুপ্ত දේවල් ඊට වලින් වහලා වහලා වහලා තියෙන. එහෙම. ඒ වහන්න වහන්න තමයි මිනිස්සුන්ට අමුතු කුතුහලය. කුතුහලය තියෙන්නේ. ඒකෝර තමයි ඒක බබලන්නේ. එහෙම. ඒක මිත්‍යා දෘෂ්ටියත් එහෙමයි. ඔක වහන්න වහන්නම තමයි ආවක හොඳ නැහැ. ඔක අරින්න හොඳ නැහැ. ඔක ගැන විමතන්න හොඳ නැහැ. එහෙම කියන්න කියනවා මේක බබලන්නේ. එහෙම. ඊළඟට කිරීම තහනම්. ප්‍රශ්න ප්‍රශ්න කිරීම තහනම්. ඊළඟට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ වචනයක් මම කියුවේ ඊළඟට මේ කාන්තාව ස්ත්‍රී බුදුරජාණන් වහන්සේ වදාරන වැහෙන්න වැහෙන්න තමයි බබලන්නේ. ඒකද අපේ දැන් ඉන්න ගොඩක් බෙබලිල්ලක් නැති අය. <laughs> ඔව් දැන් සමහර හිතන්නේ මේක විවෘත වෙන්න විවෘත වෙන්න බබලනවා කියලා. තථාගතයන් වහන්සේ බුද්ධ වචනේ සාමාන්‍ය කාන්තාවක් වුණාම වැහෙන්න වැහෙන්න තමයි ඒ තැනත් එක බබලීම තියෙන්නේ. එහෙමයි. එතකොට දැන් අපි මෙතන කියන්න ගත්ත ස්වාමීන් වහන්සේ අර විමස විමස අසල් වෙනකොට බබල බබල එන්න කියලා අපි යෝජනා කළොත් හොඳයි නේද? ඔව් පැහැදිලි. <laughs> ඒක මොකද ඒක අපි ඇත්තට මේකේදී හුතර හිතර ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ඇත්තටම ලොකු ප්‍රසාදයක් ඇති වෙන්නේ කාන්තාවක් වුණාම හොඳට සංවරශීලීව ඇඳුම් පැළඳුම් අඳිනවා නම් එහෙම ඒක ලොකු ප්‍රසාදයක්. රාගයක් නෙවෙයි එතන ඇති වෙන්නේ බොහොම ප්‍රසාදයක්. ගෞරවණීය ගෞරවණීය ප්‍රසාදයක්. එතකොට ස්වාමීන් වහන්සේ එහෙමනම් දැන් පරිපුච්චි කතා විමස විමසා මේ කරුණ විමසන්න ඕන. එතකොට තමයි නැවත නැවත කරුණු විමසනකොට අර සැක සංකා පහ වෙලා යනවා දුර සැක සංකා පහ වෙලා යනවා ඊළඟට ස්වාමීන් වහන්සේ මේ විනයේ පකතඤ්ඤතා එහෙම විනයේ දක්ෂ වෙන්න ඕන එහෙම මොකද මේ දැන් ඇත්තටම අපි ගත්තාම අපේ මේ සංඝ තලයේ ගත්තාම ස්වාමීන් වහන්සේ අපිට ගොඩාක් අත්දැකීම් තියෙනවා විනය ඉගෙන ගන්න නැතුව ටික දවසක් ඉතින් උපසම්පදා වෙලා වහාම භාවනා කරන්න යන්න ඕන කියලා දැන් එහෙම සමහරව ටිකක් තේරුමක් ඇතුව ඇවිල්ලා කියන්නේ වයස එහෙම ගිහිල්ලා මොහු පුරා ගිහිල්ලා අපිට දැන් ඔය නිකන් කාලය ගත කරන්න බෑ අපි භාවනා කරන්න ඕන කියලා හිතලා වුණා දැන් භාවනාවට යනවා මම මේ කියන්නේ ඒක අව탁සේරු කරනව නෙවෙයි නමුත් සාමාන්‍යයෙන් මේ ධර්ම විගින ඉගෙන ගන්න ඕන. මොකද මේගොල්ලෝ දැන් මේ භාවනා කරන්න ගියාට පස්සේ උන භාවනා කරන කාලයක් මේ හිත කියන එක එහෙම ලේසියෙන් වැඩෙන්නේ නැහැ. ඉතින් කාලයක් භාවනා කරන ඉතින් සමාධියක් තියෙනවා ආය නිවර්ණ වලට වැටෙනවා ওই විදිහට භාවනා කරගෙන ගිහිල්ලා අවුරුදු 5ක් විතර අපි හිතමුකෝ මහානකම ගියයි කියලා. ඉතින් පිටිපස්ස හැල්ල බලනකොට හිතේ දිනුවකුත් නැහැ, ඉගෙනගත ධර්මයකුත් නැහැ. ලොකු කලකිරීමක් ඇති වෙනවා. එහෙම මේ උපයදි විත්තයි මම ගොඩක් දන්නවා. මොකද අර ඒ කාලේ නිස්කාරණේ නාස්ති කරගන්න. අන්න හරියි. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ විශේෂයෙන් විනය පිළිබඳව දක්ව වෙන්න ඕනේ. විනය පිළිබඳව දක්ෂ වුණ නැත්නම් මේක කැපයිද මේක උනාද මේක මොකද්ද උනේ හැම වෙලේම සැක. දැන් ගොඩාක් අය මේ උපසම්පදා ප්‍රතික්ෂේප කරන්නේ මුළු ජීවිතේම සැක ගොඩක්. උද්දච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡාව ඒ ඒ වගේ අවස්ථාවද සමාන යනවා වගේ. පැහැදිලිවම සමේ මොහො සිත්නි මේවා. එහෙම. එතකොට දැන් අරක දැන් විචිකිච්ඡාවේ ස්වභාවය හොයනවා මේක උනාද නැද්ද? අරක එහෙම නෙවෙයි නිකන් හැම වෙලේම නිකන් කාන්තර වෙලා තියෙනවා. තියෙනවා. ඒක තමයි ඒ විප්සිත වෙලා තියෙනවා. ඒත් එහෙමනම් විනය දක්ෂ වෙන්න ඕන. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ වැදගත්ම කාරණයක් තමයි අදිමොක්ක බහුලතා. එහෙම. මේ අදිමොක්ෂයේ බහුලය කියලා කියන්නේ අර ස්ථීර පැහැදීම බුදුරජාන් වහන්සේ කෙරෙහි තියෙන්න ඕන. ධර්මයේ කෙරෙහි ස්ථීර පැහැදීම තියෙන්න ඕන. දැන් ඒ කියන්නේ මේ සෝතාපන්න දැන් ස්ථීර පැහැදීමක් ඇති වෙන්නේ සෝතාපන්න ඵලයටපත් වුණොත් නේද? ඔව් ඇත්තටම සෝතාපන්න ඵලයට ඒකනේ අපි මෙච්චර මහන්සි ගන්නෙ දැන්. එහෙමයි. අපි දැන් ධර්මයේ සඳහන් වන්නේ කතව්‍ය ආයක රජ්‍යේන සංඝස්ස ගමනේනවා. ආලෝකාදිපත්තේන සෝතාපට්ටි ඵලං වරන් සඳහන් වෙන ස්වාමීනාත් මේ සක්විති රජකම ලැබනවට වඩා දිව්‍ය ලෝකයේ මහා සැප සම්පත් ලැබනවට වඩා මේ මහා පොළොවේ මහා බ්‍රහ්ම රාජ සම්පත් දිනවට වඩා මේ සෝතාපන්න භාවයේ උතුම් කියලා කියන්නේ අන්න ඒකයි ස්වාමීනාත් වෙන පුදුම පිළිසරණක් ලැබෙන ස්ථීර භාවය. දැන් බලන්න දවසක් ආනන්ද මාහිමියන් වහන්සේ අකිරවති ගංගාවේ අකිරවති ගංගාවේ උන්වහන්සේයන් පහසු වෙලා දිය වේලෙනකම් උන්වහන්සේ දුරටලා ඉන්න වෙලාවේ ළඟදී මහණෙච්ච වයසට ගිල මහණෙච්ච මුද්ද පබ්බජිතේ ඇවිල්ලා ආනන්ද මාහිමියන් වහන්සේට මතක් කරනවා පින්නත් ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරා නේද මේ දේවදත්ත අපායට වැටෙනවා ඒක වළක්වන්න හරි අමාරුයි කියලා. ඒක පිළිගන්න පුළුවන්. කියලා අර වයසක ස්වාමීන් වහන්සේ අහනවා. ඒලාවේ අනන්ත මහගන් වහන්සේ බොහොම පුදුමෙන් වගේ අර වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ දිහා බලලා කියනවා මේ බුදුරජාණන් වහන්සේ යමක් පදාලා නම් මේක එහෙමමයි. අර බලන්න ස්ථීර පැහැදීම තියෙන කෙනාට එහෙමයි. ආය සැකයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ගිහියන්ට උනත් එහෙමයි ස්වාමීන් වහන්සේ දවසක් අර දැන් ආනන්ද හාමුදුරුවෝ නම් සෝවන් ඵලයට පත් වෙලානේ. ඔව්. එතකොට සාමාන්‍ය ප්‍රත්‍යඥයේ කෙනෙක් තත්ත්වයේ කෙනෙකුට කොහොමද ඒ දැන් උදාහරණ තියෙන මහානාම සාක්ක සෝතාපන්න වෙන්න කලින් මම හිතන්නේ ධර්ම සාකච්ඡාවක් කළා ගෝදා කියන ඒ බ්‍රාහ්මණයත් එක්ක. ඒ ගෝදා කියන ගෝදා තමයි සාකච්ඡා කළා. දැන් මහානාම සාක්ක කරන සෝතාපට්ටි අංග තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ධර්මයේ කෙරෙහි සංග්‍රහ කරේ. මේ ආර්යකාන්ත සීලය. ගෝදා කියන නෑ නෑ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයට පැහැදීම විතරයි මේ මේ ස්ථිර පැහැදීම. ඒ වෙලාවේ මේ මහානාම සාක්කය දැන් මේක කිව්වා කිව්වා මොන විදිහටවත් මේක මෙයා බාරගත්තේ නෑ. අන්තිමට දැන් මෙයා දෙන්නට මේක ලොකු ප්‍රශ්නයක්. අන්තිම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා මේක. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ ඇහුවාම තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ මහා නාම සාක්ෂාත් මතක් කරන දැන් ඔබ දැන් මේක ඔබ මේකදී කොහොමද පිළිපදින්නේ? මම හිතන්නේ ඒ වෙනකොටත් ස්වාමීන් වහන්සේ මහාන මේ මහානාම ශාක්‍ය සෝතාපන්න වෙලා හිටියේ නේද? එහෙමයි. එහෙමයි. ඒක ඒ නිසා තමයි යාගේ අර ප්‍රකාශනෙන් දැන් මට මතක් වුණේ දැන් ඉතින් යා කරපු ප්‍රකාශනයේ තියෙන්නේ භික්ෂු සංඝයාම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අදහස පිළිගන්නේ නැති එක පැත්තකට වුණොත් භික්ෂුණී සංඝයාම එක පැත්තකට වුණොත් ඊළඟට දෙවියන්, බ්‍රහ්මයන්, මරුන් සහිත සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ අදහසට එකඟ වෙන්නේ නැතුව අනිත් පැත්තට ගියොත් නමුත් ස්වාමීන් වහන්සේ මගේ හිතේ තියෙන පැහැදීම තර ස්ථිර පැහැදීම මම තථාගතයන් වහන්සේගේ පැත්තක. හැබැයි එතකොටත් මේ මහා නාම ශාක්‍ය සෝතාපන්න වෙලා එහෙම හිටියේ. ඒ අචල ප්‍රසාදයේ සෝතාපන්න ඵලයත් එක තමයි එක තමයි සාමනහල තියෙන්නේ. නමුත් එතකොට සාමනහල දැන් අපිට මේ ධර්මය හොඳට ඉගෙන ගත්තාම ධර්මය දැන් සෝවන් ඵලයට කලින් කෙනෙකුගේ හිතේ තියෙන මේ සද්ධා මට්ටම්, ප්‍රේම මට්ටම්, අර සද්ධානුසාරි ධම්මානුසාරි පුද්ගලයන්ගේ හිතේ තියෙන ස්වභාවයත් ඒ වගේනේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ කරේ නිකන් ප්‍රේමය මිශ්‍රිත ආදරණීය හැඟීමක් තුළ දැන් අපි හාන්දරනේ කාප්ටික හරි ආදරයෙන් බැඳුනහම මම ඔයා කියන දේ මේ විශ්වාස කරනවා කියලා නිකන් හද හැඟීමක් එනවනේ අපේ හැන්නේ. දැන් මම අපේ හාමුදුරන්ට ශ්‍රද්ධාවට වැඩිය අපි හිතමු මේ ලෙන්ගතුයි ආදරේ එතකොට මං හාමුදුරු මොකක් කිව්වත් මම ඒක පිළිගන්න සූදානම්. හැබැයි ඒ වගේ බුදුහාමුදුරු කෙරෙහි ගෞරවයෙන් පිළිගැනීමක් තියෙන අවබෝධයෙන් නෙවෙයි ගෞරවයෙන්. ගෞරවයෙන්. ඇත්තට සම්මත ඒක තමයි. ඒක ඒ ඒ දේ මතුවෙන්නේ ස්වාමීන් වහන්සේ කියපු දේ ඇත්තටම ධර්මය තුළ මතුවෙන්නේ. දැන් අපිට පුතත්ජන ස්වභාවය නම් එතන රාගයත් එක්ක මතුවෙන්නේ. අර කියන බැඳීමත් එක්ක මොනතරම් දැන් කැමැතිම කෙනෙක් කෙනෙකුට එයාගේ මොන අඩපාඩුවක්වත් පේන්නේ නැහැ. ඒක රාගයත් එක්ක. දැන් මෙතන ස්වාමීන් වහන්සේ අන්න ඒක තමයි වෙනස මෙතන සද්ධාවත් එක්ක. එහෙම. ඉතින් මේ සද්ධාව ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ අර දැන් ස්වාමීන් වහන්සේ කියපු විදිහට මේ පුතත්ජන මට්ටමේ ඉන්නකොට ඇත්තටම මේ ධර්මයේ කියවලා ඒක ඇත්තටම ධර්මයේ තුලින්ම හැර වෙන තැනකින් මේ ප්‍රසාදය ඇති වෙන්න විදිහක් නැහැ. මේ අවබෝධය තුලින්ම තමයි මේ ප්‍රසාදය ඇති වෙන්නේ. සහ අපි හැමෝම දැන් රාගය තුල ඇති වෙන්නේ එක්තරා විදිහක රාගයෙන් බැඳිලා මේ මෝහයෙන් වෙලිලා අරය විශ්වාස කරනවා. විශ්වාස කරනවා. එතකොට ගෞරවය ගෞරවය පෙරදරිව කරගෙන ඇති වෙන්නේ ඒ වගේ ඒ විශ්වාසය ඇත්තටම සද්ධාව. එහේ. එතකොට ඒක මෝහ මූලික නෙවෙයි. මෝහ මූලික නෙවෙයි. ඒක ප්‍රඥාවත් සමග යෙදෙන දෙයක්. මේ යෙදෙන දෙයක්. ඒක ස්ථිර මේ අචල ශ්‍රද්ධාව නෙවෙයි. අචල ශ්‍රද්ධාව නෙවෙයි. නමුත් යම්කිසි ශ්‍රද්ධාවක් තියෙනවා. ඉතින් ඒ වගේ ශ්‍රද්ධාව විතරද අපි හන්නේ දැන් සප්පාය කතා කියලා ඔය ධර්මයේ වචනයක් සඳහන් වෙනවා. ඔව්. ඇත්තටම මෙතනත් සඳහන් වෙනවා මේ සප්පාය කතාව කියලා කියන්නේ ඇත්තටම මේ විචිකිච්ඡාව දුර වෙන්න දැන් දැන් සමහරු දැන් ඔකට තව පොහොර දානවා වගේ තවත් සැකේ ඇති වෙනවා. ඒක තමයි මාත් කල්පනා කළා එහෙම වෙන්න බෑ තමයි. ඉතින් දැන් සමහරලාට මොකක් හරි දෝෂ සැකේ වැඩි කරනවා. සප්පාය කතාව කියන එක නෑ ඒක එහෙම එහෙම තමයි. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට මහා දේශනා කරලා තියෙනවා. මෙන්න මේ ධර්මයේ කියවන් අහවල් සූත්‍රයේ කියවන් එතන පැහැදිලිවම තියෙනවා. අන්න ඒ විදිහට ඒ විචිකිච්ඡාව ප්‍රහාණය කිරීමට අවශ්‍ය සුදුසු සුදුසු කතාව තමයි සප්පාය කතාව කියලා කියන්නේ. ඒතර මේ කතා කරන අය ඇසුරු කරන්නේ. මේ කතා කරන අය ඇසුරු කරන්න ඕනේ. ඉතින් කල්යාණ මිත්‍රතා කියලා අන්තිමට තියෙනවා. ඉතින් කල්යාණ මිත්‍රයා සතුව ස්වාමීන් වහන්සේ ඔය කියපු බෞසුත භාවයක් තියෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ ওই පරිපූර්ණ කතාවක් තියෙනවා. ඊළඟට විනයේ දක්ෂ භාවයක් තියෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඔය බොහොම ශ්‍රද්ධාවත් බැහැගෙන ඉන්න ගතියක් තියෙනවා. ඊළඟට සප්පාය කතාවත් ඔය සියල්ලක්ම සැබෑ කල්යාණ මිත්‍රයාත්මෙන් අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ කියන කල්යාණ මිත්‍ර ප්‍රතිපදාවේ තුලින් කවුරු හරි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ තැනත්තාට විචිකිච්ඡාව ප්‍රහාණය කරගන්න ඒකාන්තයෙන්ම අවකාශය තියෙනවා. නොදැනන නොදන්න කරුණු දැනුවත් වෙන්න. ඒ දැනුවත් වීම තුළ සැකසංකා දුරු කරගන්න හැකියාව තියෙනවා. දැන් අපේ පඤ්ඤාසිරි හාමුදුරුව නැමති කල්යාණ මිත්‍රයාණන් වහන්සේගේ අසුර නිසා මම කොතරම් නොදන්න දේවල් මේ ආසනයේ ඉඳලා අද උනත් අහගත්තද ඒ වගේම මේ කාල පරාසය අපි කොච්චර ඉගෙන ගත්තද එතකොට දන්නේ නැති දේ මං හාමුදුරුවන්ට නැවත නැවත පරිපුච්ඡා ක්‍රමයට විමසමින් ප්‍රශ්න කරමින් අහගන්නවා. ඒ වගේම සාකච්ඡා කරනවා. මට හිතෙන අදහස මං හාමුදුරුවන්ට කියනවා. හාමුදුරුවෝ ඒක විතක අනුමත කරනවා. සමහර වෙලාවට තවත් වෙලාවට මෙන්න මෙතන මෙහෙම වෙන්න ඕන කියලා යෝජනා කරනවා. ඒ තුල අපි දෙදෙනා තුලම එක්තරා විදිහක අවබෝධයක් ඇති ඒ අවබෝධයටපත් වෙච්ච දේ අපි ඔබට දායාද කරනවා. ඔබ ඒ හොඳින් අහලා ඉවර වෙලා ඔබේ හිතේ තියෙන සැක සංකා දුරු කරගන්නවා. ඉතින් එහෙම සැක සංකා දුරු කරගන්න දුරු කරගන්න ඔබේ හිත සමාධිමත් වෙනවා, සංසුන් වෙනවා. ඒ සමාධිමත් වූ හිත විපස්සනාවට නැඹුරු වෙනවා. ඉතින් විපස්සනාවට නැඹුරු වීමේ ප්‍රතිඵලය තමයි අවිද්‍යාවට ආහාර නැති වෙලා යනවා. අපි හඳුරු මතක් කළාසේ අවිද්‍යාවට ආහාර නැති වෙනවා යනවා නම් අවිද්‍යාව මුල් කරගෙන ඊට පස්සේ සංස්කාර ගොඩ නැගෙන්නේ. සංස්කාර ගොඩ නැගෙන්නේ නැත්නම් ඒන් ඊට පස්සේ පටිච්ච සමුපාදයට අනුව කියන විදිහට මේ දුක් රාශියම නිරුද්ධ වීගෙන යන ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා මේ පංච නීවරණ ධර්මයන් යටපත් කිරීම කියන එක අතිශයින්ම අත්‍යවශ්‍ය කාරණයක් බව අපි පංච නීවරණ ධර්ම පිළිබඳ විග්‍රහයේ අවසාන වැඩසටහන විදිහට ඔබට සිහිපත් කරනවා. ඉතින් අපි පොඩ්ඩක් මතක් කරලා දෙන්න. මේ ස්වාමීන් වහන්සේ දැන් බොහොම ලස්සනට මේ අවසාන අවස්ථාව මේ කරුණ කියානකට මට මතක් වුණේ ඇත්තටම රතවිනිච්ච සූත්‍ර දේශනාව. එතන රතවිනිච්ච සූත්‍ර දේශනාවේදී සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මම කියන්නේ ඒ වගේ උත්මයෝ ගැන අපි සමානයි කියන එක නෙවෙයි. එහෙමයි. නමුත් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් මේ මතක් කළා මේ ආසනෙ ඉඳගෙන මම නොදන්න දේවල් දැනගත්තා. ඒ වගේම අපි ඔවුන් ඔවුන් මම දන්න දෙයක් ස්වාමීන් වහන්සේට මතක් කළා. ඒකට අපි මේක බෙදාගත්තා කියන එක. ඒක ඇත්තටම ඔය වගේමයි ස්වාමීන් වහන්සේ රතවිනි සූත්‍ර දේශනාවේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. මොකද අපේ සරියුත් මහ රහතන් වහන්සේ කියලා කියන අපේ ලොකු අයියා වගේනේ. ඇත්තටම අපි මේ සංඝ පරපුරේ. එතකොට දැන් චරියොත් මහරහතන් වහන්සේ දා නිහතමානීව අර මන්තානපුත්තු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ධර්ම කතාව सिद्ध කළා. මන්තානපුත්තු ස්වාමීන් වහන්සේ දන්නේ නැහෙනි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියලා අහලා තිබ්බට. ඇහුවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේ බොහොම දක්ෂ විදිහට මම මේ අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඒ වෙලාවේ මන්තානි පුත්තු පුන්න ස්වාමීන් වහන්සේ කියන මගේ නම පුන්න සබ්බක්මචාරින් වහන්සේලා මාව මන්තානේ පුත්ත කියලා හඳුන්වනවා. බොහොම හොඳයි කියලා ඉතින් බොහොම ප්‍රශංසා කළා. පුන්න ස්වාමීන් වහන්සේත් ඇහුවා ඔබ වහන්සේ කවුද කියලා. මොකද ඒ තරම්ම දක්ෂ විදිහට ඔබ වහන්සේ මගේ මේ ප්‍රශ්න රතවිනීත ප්‍රතිපදාව ඇහුවා. ඒක ඔබ වහන්සේ වගේ ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු කරන් ලැබීම ලොකු භාග්යක්. ඔබ වහන්සේ කවුද? ඒ වෙලාවේ සාරිපුත්තු මහ රහතන් වහන්සේ වදාළ මම අගේ නම උපතිස්ස සබ්‍රක්‍මකාරයන් වහන්සේලා මාව සාරිපුත්ත කියලා හඳුන්වනවා. එතකොට සාමණේර රත වෙන සූත්‍රයේ සඳහන් වෙනවා මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ වැඩ හිටපු ආසනෙ නැගිටලා ප්‍රකාශයක් කළා. අනේ මේ බුදුරජාණන් වහන්සේ හා සමාන ශ්‍රාවකෙක් නේද මාත් එක්ක ඇවිල්ලා මේ නිහතමානීව මේ විදිහට මේ ධර්මය සාකච්ඡා කරන්නේ. ඒක වහන්සේ වගේ ශ්‍රාවකෙක් කියලා දන්නවා නම් මට 100ටවත් මේ රත විනීත උපමාවක් මතක් වෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ ඒ තරම් ගෞරවය. මේ අතර බලන්න අර එතන තියෙන රහතන් වහන්සේලාගේ තියෙන නිහතමානීකම සුහදත්වය ඒ තුලින් විශාල ධර්මයක් ස්වාමීන් වහන්සේ රතදී සූත්‍රයෙන් දායාද වුණා. ඒ ශාසනික දායාදය තමයි අපි ඔබට මෙලෙසින් අපේ ශක්ති ප්‍රමාණයෙන් දායාද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිවලදී සත්වයා සසරට බැඳලා තබන්නට හේතු වෙන දස සංයෝජනයන් පිළිබඳව විග්‍රහ කරගන්න අපේ හාමුදුරු සතු වටිනා ධර්ම ඥානය ඔබ වෙත බෙදා හදා දෙන්නට උන්වහන්සේගේ ධර්මය උකහා ඔබට දායාද කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධම්මානුපස්සන දායකත්වයේ සුලා කටයුතු කළ පින්වත් හැමතත් ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම සියලු දෙනාටම අපේ කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාසිරි මාහිම් පානන් වහන්සේ ඇතුළු බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටම මේ උතුම් ධර්ම දානමය කුසලයේ අමා නිවන් සුව පිණසම පවතිවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරමින් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව අදට સમાપ્ત කරනවා හැම දිනාටම පෙරවන් සරණයි ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ